අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ටොරොන්ටෝ මහා විහාරයේ මුල් කරගත්ත පදනම් කරගත්ත 2015 අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාවටයි විලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයවස අපි හම්බෙච්චලා මතක් කරගන්න විදිහට මේක ධර්ම සාකච්ඡාවක් වෙනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් වෙනවා. ඒ වගේම සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් වෙනවා. ඒ සඳහා ක්‍රම දෙකකින්ට පිළිසිත සම්බන්ධ වෙන්න පුළුවන්. ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. අපි සාමාන්‍ය සතිವಾರේ පටන් ගන්නන්නේ ලිඛිත ප්‍රශ්න වලින්. ඒ ප්‍රශ්න සතිವಾರේ අතරමැද අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් Tamanට කමඨාන සම්බන්ධව තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ ඉදිරිපත් කළ තුරේ කියන ප්‍රශ්න ප්‍රකාශන සහ මාතෘකා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අතර ආයතන සමාන විට ලිඛිත ප්‍රශ්න අපි ඉදිරිපත් කරගත්තාම මේ ප්‍රශ්න සම්බන්ධව සමහර වෙලාවල් වලට අතුරු ප්‍රශ්න පය නැගිනවා. අරස් ප්‍රශ්න අහන්න මට සිද්ධ වෙනවා. ඒ අවස්ථාව දෙකේදීම සභාවේ ණයට කතා කරන්න වෙනකොට ඒ කතාහඬ වාර්තාගත වීම ඉච්ච හොඳට වෙන්නේ නැහැ. ඒක නිසා ඒක සඳහා අපිට මූලිකමයි කරන්නේ මොකක්ද වයිකස් නේ නිසා අපිට ඒක නගින් ඉල්ලා ඉන්නේ එක්කෝ අයියෙන් ඒ හද කතා කරන්න කියලා එහෙම නැත්නම් මයික් එකේ තියෙන අපට සිද්ධ වෙනවා නැවතත් ඒ ප්‍රකාශන පටිගත කිරීමේ පහසු පිණිස නැවත උච්චාරණය කරන්න. ඉතින් මම මේ කිටි මතක් කිරීමක් අද කළේ මේ ධර්ම සාකච්ඡාව පටන් ගන්න දවසේ නිසායි. ඉතින් අපිට තියෙන එක පැයයි. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මම නිවැරදිලා ඇස්ලා ඉන්නවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. ලිඛිත ප්‍රශ්න එක එක සභාගත කරන විදිහට මම කරනවා කියලා තියෙනවා. සමිනස් අපි ඉංග්‍රීසි එක ඉස්සෙල්ලා පටන් ගමුද? ඒකත් මතක් කරගන්න තමයි අපි ඉංග්‍රීසි ප්‍රශ්න අහලා තිබුණත් අපි ඉංග්‍රීසි ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සිංහලේ ප්‍රශ්න අහලා තියෙනවා නම් සිංහලේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධ කිසි නැලීමක් හෝ ගැටීමක් ඇති නොවේ. නමුත් භාවනාව ඉදිරි ගමන් මඟකුත් නැත. අතරමං වෙනක් නැත. නමුත් කිසිම හැඟීමක් ඇති නොවේ. භාවනාව ඉදිරියට යාමක් නැත. භාවනාව නැවතී ඇති බව හැඟේ. පින්වත් ස්වාමීන් වහන්සේ උපදේශයක් ලබා දෙන්න. මේක තමයි සැකේ කියලා කියන්නේ. අපිට සැකේ සඳහා පදනමක් අවශ්‍ය නැහැ. කෙනෙකුගේ සැකයක් මතුවෙන්න පුළුවන්. ඒක මේ ඕඩකමේ ලකුණ. අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේක තීරණේ විශ්වාස කරගෙන සැක දුරුවන් කරගෙන යන්න. නමුත් අපේ ජීවිතේ කවදාකවත් මොන තරම් මොන තරම් උසාවියේ ලාකී දුන්නා. සාධාරණ ඉෂ්ට උනත් සැකේ කවදාකවත් නැති වෙන්නේ. ඒ නිසා පු탁ජන භවයේ අත්‍යන්ත ලක්ෂණ තමයි සැකේ. සැකේ නැත්තම් පු탁ජනේ වෙන්න බෑ. මේ පු탁ජනේ කින්න තාක්කා සැක නැත්තේ නෑ. ඒක නිසා අපිට මේ නිසක බව ඇති කර ගැනීම සඳහා අපිට අවශ්‍ය කරලා තියෙන දේ ඇති හැටිය ඇති දේ ඇති හැටියෙන් දැකීමේ කලාව විතරයි. ඒදීෙදි ඇත්ත ඇති හැටියෙන් දකිද්දිත් තාම සැකේට ඉඳී තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අද ඉන්න ප්‍රොෆෙෂනල් සයන්ටිස්ට්ලාගෙන් 140ක් දිවෙනාසි බාරගන්න. ඒකේ උලංගු සෙන් සඳ උදේ ඉඳලා සිකුරාට හැන්ද වෙනකම් ඔප්පු කරන්න හදන්නේ ඔන් ද මෙටීරියලිසම්. ඒක තමයි කටට ගෙවන්නේ ඔක්කොම කරන්නේ සිකුරාදා හැන්දෑවෙලා සඳ උදේ වෙනකම් දෙයන්නම් සදා. ඉතින් මෙතන කියනවනේ මිස්ටික්ස් ඉනවා සයන්ටික්ස් ඉනවා ඒක මොකද කමද කොහමද මේක ගලපස්. ඒක නිසා පළවෙනි වාක්‍යයෙන් වැරදි රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව ඇලීමක් ගැටීමක් නැති කෙනෙක් නම් පරිණිරවාණයටපත් වෙලා තියෙනවා. ජීවිතපත් කරන ඒව ඉවරක් වෙන්නේ ඒ නිසා උපදිචීනවා තමයි ඒ නිසා සාමාන්‍ය ජීවත් කරපු කෙනාට සාහත් වෙච්ච කෙනාට රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව යම් සම්බන්ධයක් තියෙනවා ඒ තාකල් සෞපදිශේෂයි නිරුපදිශේෂ වෙන්නේ මේ පරිණිරවාණය පස්සේ මේ කියන කෙනාන පරිණිරවාණය පස්සේ ඉන්නේ කෙනෙක් <laughs> ඒ ඒතියෙදි ඉතාම වැදගත් දේ තමයි අපි මේ භාවනාවෙන් අපේ ජීවිතේ හඳුන්ලා දෙන අලුත් නෑයක් තමයි මේ ආධ්‍යාත්මික සැකේ. අපිට පරන්නේ ඒක ඉන්නවා මේ ආමිෂ සැකේ කියන එක. ඒක තමයි මේ සාමාන්‍ය කුචිම ලෝක මේ කාම ලෝකේ කියලා කියන්නේ. භාවනාවට ගියාට පස්සේ ධම්මුද්දච්චය කියලා එකක් පහළ වෙනවා. ධර්මයෙන් සැලසිල්ලක් පහළ වෙනවා. කොයි වෙලාවකවත් ඉවරයක් වෙන්නේ නැති සැකයක් තියෙනවා. ඉතින් ඒකේ මූලිකම කොටස ඉවරන සෝවාන් වෙනකොට විචිකිච්ඡාව නැති වීමෙන් නමුත් උද්දච්චය තාම ඉතුරු වෙනවා. උද්දච්චය රහත් මාර්ගය දක්වම කියනවා. ඒ නිසා සාමාන්‍ය ධක්කාය විද්‍ය නැත්නම් දෘෂ්ටි සම්බන්ධ තකදුරු වීමක් මූලච්ඡේදනයක් බරහරි කපහැරීමක් සෝවන් වුණාට අරහත්ත්වේ දක්වාම මාන්න පිළිබඳව සැකේ ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ සැකය ගැන මේ කතා කරන්න කියලා හිතන්නේ ඒක රූප සැකයක් වෙන්න පුළුවන් වේදනා සැකයක් වෙන්න පුළුවන් සංඥා සැකයක් වෙන්න පුළුවන් සංස්කාර සැකයක් වෙන්න පුළුවන් විඥාන සැකයක් වෙන්න පුළුවන් ඒ නිසා මම ඉන්නේ සැකයක මම ඉන්නේ දැවෙන තැනක මම ඉන්නේ මාර්ගයක් කොට දාලා වගේ මං ඉන්නේ දෙකට කව පණියක් වගේ ඉතින් මේ සැකය නිසා ඇති වෙන මේ දැඟලිල්ලට තැවිලි ගැතියට තැවිලි ගැතියට දුක කියලා කියන්නේ ඒක නිසා හොඳට බලන්න දුකේ ස්වરૂපය වෙනස් කරන්නට රූප පිළිබඳ දුක, වේදනා පිළිබඳ දුක, කාම සැප පිළිබඳ දුක, නිරාම සැප පිළිබඳ දුක කියලා වෙනස් වුණාට මේ දුක මේ ජීවිතය පවතින තාක්කල් පවතින දෙයක් ඒක හරියට කියනවා නම් මේ ලෝකේ ගුරුත්වාකර්ෂණය අර්ථයේ ලෝකේ හැම යන්ත්‍රයෙන් වැඩ කරනවා ඝර්ෂණයෙන් තමයි වැඩ කරන්නේ. ඒ නිසා පාදාකත් එකම යන්ත්‍රයකට 100ක් කාර්යක්ෂමතාවය ගන්න බෑ. ආයතන වැඩි කරන්න විතරයි පුළුවන්. නමුත් කාදාව 100 100 යන්නේ. ඒකේ මිෂින් එක වැඩ කරන්නේම ගැටුම හරහා. ගැටුම හැම තැනම කැපීම තියෙනවා, රත් වීම තියෙනවා, සද්දේ තියෙනවා. ජීවිතේ හැම තැනම ගැටුමක් තියෙනවා. සැකේ තියෙනවා. මට මෙන්න මෙච්චර සැක කියලා කියන දාන්නවනේ නේද තෝවන් කියන්නේ. මේ දඟලන්නේ හැකින් බව දන්නේ නැත්නම් ඉතින් ජාතක ජාත අයිතිවාසිකම් පිළිතුරු සෝ පෘථග්ජන බවකම පෘථග්ජනකම නඹුරාමයක් විදිහට ලැබෙනවා. නෝ කෝ ලෝකේ වැඩ කරන්නේ සැකේ නිසා. ඒකයි අපිට බැංකු ගිණුම ඕන කරන්නේ, ඒකයි අපිට රක්ෂණ සාහසික ඕන කරන්නේ, ඒකයි පවුලක් ඕන කරන්නේ, ඒකයි අපිට ආදායම් මාර්ග ඕන කරන්නේ. මේ ඔක්කොම කරන්න හදන්නේ හැක නැති කරන්න. නමුත් එක කිසිමත් නැති වෙන්නේ වැඩි වෙනවා විතරයි. ඔය මොනවාක්වත් නැති උනාට ඔය මොනම බන්ධනයක්වත් නැතුණා හැකේ තාම තියෙනවා. එදාට මේ මේක නැති කරන්න බෑ බැංකු කිනුවත් උනට මේක නැති වෙන්නේ නෑ පුද්ගලික ආරක්ෂක හමුදාවත් උනට මේක නැති වෙන්නේ නෑ කොච්චර ප්‍රතිදුරක් ඇති වෙන්නේ නෑ කියන එක දන්නවා එයාට දැන් නෝ මොනක්වත් අරගෙන නෑ නිකම්ම නිකන් හිනන්නේ කියලා ඉනකොට ඔය සැකේ තියෙනවා කුවේටෙක් වගේපත්තරත් ඔය සැකේ තියෙනවා කොයි එකෙක් තිස්මන සැකේ මහා ලොකු වෙනසක් වෙන්නේ ගෑනුණයි පිරිපුණයි ඔය සැකේ මහා ලොකු වෙනසක් වෙන්නේ උගත් උනන් උගත් උනන් ඔය සැකේ මහා ලොකු වෙනසක් වෙන්නේ පාලකයක්මද පාලිතයක්මද කියලා ඔය සැකේ මහා වෙනසක් වෙන්නේ දොස්තර මොනවාද ලඩවුනා ඔය සැකේ මහා වෙනසක් වෙන්නේ ගුරුරෙක් නේද ගෝලෙක් කරද ඉතින් ඒ නිසා අපිට මේ ඇල්ලගත්ත සැකේ මගේ කියාගෙන ඉන්න එක තමයි පුතත්දේ කියන්නේ. මේ මගේ සැකේ එක පාටකට හරින්න බෑ. ඒක මම. ඒක මගේ. ඒක මගේ ආත්මය කරගත්තාම පුතත්දේ කියනවා. මුතුන් යනහස කොට කියන දුක ගන්නතියි. ආනේ දුක සත්‍ය. ඒක දැනගත්ත පස්සේ මනුස්සකම ඉබේම ගෙටේ. අපි එහෙම නෙමෙයි කරන්නේ මගේ සැක ටික වෙනම මල්ලක දාලා කිල්ලෝ ටික දාගෙන මදිසිලේ ගහගෙන ඉන්න එක තමයි කියන්නේ. ධර්ම සාකච්ඡා දෙවිදරන ඔක්කොටම තියෙන එකයි. සැකේ ඒ දැකේ manussකමේ සැකයක්. ඒ නිසා මෙතන කවුරක්වත් අතට ලොකු වෙනසක් නෑ ඔක්කොටම තියෙන්නේ සමාකාරී දෙකක වෙයි තම තමන් එක තම තමන්ගේ කියලා කියාගන්න හැම කෙනාම සුවිශේෂී පද විශේෂණ පද හොය හොයා ඒ තමන්ගේ ප්‍රශ්න ටික මගේ කරගන්න සැක ටික මගේ කරගන්න කතා කරන එක තමයි කමඨා සුද්ධ කරනවා කියන්නේ ආනි ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේ මුල් කාලයේදී පෙරටත් වඩා හිත නොසන්සුන් වීම ගැන කෝපයටපත් වුනේමි. ටික කාලයකට පසුව මේ ගැන කනගාටුවක් ඇති විය. කාලයන්හි හැරෙමින් සිත දුවන බව වැටහීම පෙරට වඩා උසස් වීමක් ලෙස දැඩි සතුටටපත් වුනේමි. ලෝකේ පාලනය කළ හැකියි සිතා සිටි මට හුස්ම දෙකක් අතර කාලයව පාලනය කළ නොහැකි බව දැනුණු විට මගේ මෝඩකම් ගැන සිනා පහළ විය. සිතුවිල්ලක්වත් මගේයයි කීමට බැරි බව දැන් තේරෙන විට පෙරට වඩා බැඳීම් අඩුයි ඇත. එහෙත් පරණ පුරුදු ජීවිත රටාවට වරින් වර ඇදීම සිදුවේ. මාර්ගයේ නිවැරදිව සකසා ගැනීමට උපදෙස් දෙනමින් කරුණාවෙන් ඉල්ලනවා සර්. එහෙම hina වෙනකොට අල්ලපු ගෙදරක් කරලා hina වෙනවා. එයාට විතරනේ අල්ලපු ගෙදරක් නැතිනවා මේ කටවන්න හදනවා. මේ උලම් අල්ලන්න හදනවා. මේ උලම් අල්ලන්න ඕනේ නෑ වැඩ ගන්න. ඒක එළියේ තියෙන්නේ Taman ගොන වැඩක දැනෙන්නේ උලන් අල්ලන දඟලකොට ඒක කොටු කරන්න හදනකොටයි තාක්ෂණ කරන්න හදනකොටයි උලකට hina වෙනවා. ඉතින් ඔකෝලා මේ බාපණ දාන්නේ ජීවිතය අඳගන්නේ භාවනා මධ්‍යස්ථ දෙන්නේ භාවනා කරන්නේ මේක පාලනය කරන්නේ නෙවෙයි. ඉතින් හැම එකනම ගෙදර යන බලාපොරොත්තු සුදු වෙනවා. කිසිම කෙනෙකුට පාලන ශක්තියක් කොච්චර තකනවත් ලැබෙන්නේ මොකද මේ ධර්මය අපි භාවනා කරන් ගත්තත් අනාත්මයි. ඒක තේරුම් ගන්න බැරි නිසා ඉතින් අපි හිතන නෑ නෑ මේ උලම් බලන්න පුළුවන් වගේ. මේක අල්ලන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ තනියට කපුළු ගන්න හදනවා වගේ. ඔය තේරුම් ගත්තයි කියලා ආත්ම නිෂේධනයක් වෙන්නේ නෑ. ඔය තේරුම් ගත්තයි කියලා අපි අර ලබාගත් දේවල් ධාර්මමාන නැති වෙන්නේ නැහැ. අනුම සොලියුෂන්පත් කරන්නේ නැහැ. හැබැයි ලෝකයේත් එක්ක hina වෙන්නේ. නැතටම ඇවිල්ලා තටමනවද? මේ ගම කරන බබා ආමි රාලා ආමි වෙන්නේ. කාටද වුන්දත් මැරලා ඔය කරපු ඔක්කොමල කිලිකාර ඔක්කොම මැරලා ගියා අපිත් මැරෙනවා ඉතින් අවසානයේ මේක පාලනය කරන්න බෑ කියන එක තීරුම් ගන්නවා කියන එක ආත්ම නිෂේධනය කරලා දෙනවා අධ්‍යාපනය කරපු දෙයක් අපිට ඒක නැත්නම් මේ සමාජය ඇසුරින් විශේෂයෙන්ම සමාජයේ ශිෂ්ට වීම නිසා අපිට ඇතිවෙච්ච බරපතල ප්‍රශ්නයක් ඕක දැන් වැද්දෙකුට හරි කුරුල්ලෙකුට හරි ටීලෙකුට හරි කවදාකවත් ඕක නැහැ අවශ්‍යත් නැහැ ඉතින් ඒ මිනිස්සුන්ට කැන්සර් නෑ, බ්ලඩ් ප්‍රෙෂර් නෑ, heart attack නෑ, අපි කියනවා ලේට් චයි කියලා. අපි කියනවා සිස්ටර් නෑ කියලා. උන් කියනවා උඹලා සිස්ටර් වෙලා මොනවද හම්බ කරලා තියෙන්නේ? heart attack හම්බ කරලා තියෙනවා, blood pressure හම්බ කරලා තියෙනවා, frustration හම්බ කරලා තියෙනවා. ටෙන්ෂන් එක හම්බ කරලා තියෙනවා. ඕක තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මේක මේ සිස්ටර් වීමේ ambiguity of civilization කියලා ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් යාන්ත්‍රික කාලේ ආටිකල් එකක් ලිව්වා. අපි මෙයාට විද්‍යා බරපතල ප්‍රශ්න ගොඩාක් විදිහින් අපි මේ නගරයක ශිෂ්ට සමාජික ජීවත් වීම නිසා මොකද අපේ අපේ හිත අශිෂ්ටයි. අපේ හිත කාටවත් කිසිම හේතුවක් නිසා බයලජ්ජාවට යට කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ බයලජ්ජාලිත සමාජික ජීවත් වීමේ අමාර හිතේ තියෙන දේච්ච ගතියයි. සමාජයේ තියෙන මේ කොටු ඇඳලා ඉර ඇඳගෙන ජීවත් වෙන ගතිය නිසා බලවලියක් උණපුල්කේ දැම්මා වගේ කෙලින් හිටින්නේ නැහැ. ඒක බාර ගන්න නැති බාර ගන්නවයි කිව්වයි කියලා අසිස්ට වෙන්න ඕනේ නැහැ. එච්චරයි බුදුරජාණන් අතේන සුවිශේෂත්වය තමයි. අනික ශාස්ත්‍රවල අසේ නෙවෙයි. උන්වහන්සේ නිවන එන්නලා දුන්නේ සීල රාමුවක් ඇතුළේ ඉඳගෙන. ලැජ්ජපය රාමුවක් ඇතුළේ ඉඳගෙන. ඉන්දිය සංගන රාමුවක් ඇතුළේ ඉඳගෙන. ඒක නිසා ඒ අපිට තමන්ගේ තමන් පාලනය කරගන්න බෑ කියන එක ලැජ්ජ බයට කරන විග්‍රහයක් නෙවෙයි. ඉන්ද්‍රිය দমনයට කරන නිග්‍රහයකුත් නෙමෙයි. සීලයට කරන නිග්‍රහයකුත් නෙමෙයි. නමුත් මේ සීලය කියන රාමුවට අපි කියන්නේ සදාචාරවාදී කියලා. ඒක ඉදිරියට නිවන් දකින්නම බෑ. ඒ සීල් රැකලා සීලය කියන එකේ තියෙන හිර කරන ගතිය, පටු කරන ගතිය දකින්න එකම තමයි විපස්සනා කරන්න කියන්නේ. තමන් මේ තාම ශික්ෂණයක ඉඳලා ඉක්මීමේ ඉඳලා යමක් ලබාගෙන ඒ ලබාගත් දේ අරසා කිරීමට යනකොට ඇති වෙන ප්‍රශ්නේ ඒකටවත් විපස්සනා මායින් කරන්නේ මේක දිහා බලනකොට තේනවා සීලය යම් මට්ටමට යනකම් අවශ්‍යයි. ඊට පස්සේ සීලය නැත්නම් විනය දහතබන්න ඕන දෙයක්. අතහරින්න ඕන දෙයක් කියලා කල්පනා කරනවා අමාරුවේ විනය රකපු එක්කනට අමාරුවේ සීල රකපු එක්කනට අමාරුවේ ශිෂ්ටාචාර වෙච්ච එක්කනට අමාරුවෙන් ඉන්දිය ගමනේ ඇති කරගත්ත එක්කනට බයලජි ඇති කරගත්ත එක්කනට හරි අමාරු විපස්සනා කරා. ඒ නිසා පැවිදි වුණාට පස්සේ භාවනා කරන තේරිට උඩාකයි. මොකද ඒ දින විනයට එක්ක මොසලක හැදීමේ මහානකම් පිළිනව විනය උනාට රකෙට කියන අත්කිරීම තනිය වෙනවා. ඒටි මං කියන්නේ ගීකම හොඳයි කියලා. ගීකම කියලා විශාල අඩුපාඩුවක් නෑ. හැබැයි ඒක රැඩිකල් වාදියෝ කල්පනා යෝනිසෝමනස් කාර්යය කල්පනා කරනවා. අපි ශිෂ්ටාචාර වෙන්න ඕනේ හැබැයි ශිෂ්ටාචාර වුණ පමණින් අනුන් පහත් මනුසස් කියපු ගමන් කාරණාවක් නැහැ. ඒ නිසා මේක දිහා බලන්න බෑ කියනවා බහුවචනේ. බලන්න මොනවානේ ඒක වචනේ විතරයි. මට පුළුවන් මං ගැන වගේ කියා ගන්න. මට පුළුවන් මං ගැන සැලසුමක් හදා ගන්න ඕන දෙයක් කරන්න. හැබැයි දෙන්නෙකුට බෑ. ඒ සමාජශීලී කරන්න බෑ මේ. ජන විඥාණයට ගෙනියන්න බෑ. චන විඥානේ සාමාන්‍ය කීයක වෙන්නේ මෙහෙම වැඩි. හැබැයි මේ වැඩේට බලනකොට මම දැන් මෙතන කියන තැන විතර වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඔක්කොම සමාදාස්ලා. අපි ඒ රාමුවට එන්න කැමති නම් අපි එක එකෙන් කුද්දලික වශයෙන් තම තමන් පිළිබඳව දමනේ වෙනවා ඉන්දිය සම්බන්ධ කරනකොට අපිට ඒකට ගමනක් යන්න පුළුවන්. පාලනය කරනවා අපි ඔක්කොම එකම නීතියට යට වෙන්න ඕන අපි ඔක්කොම මේ වැඩ කරන්න ඕන කියලා අපි 100 100ක් විනයගරුක කරන්න ගිය ගමන් විශාල අවුලකටපත් වෙනවා. අපි දැනගන්න යම් ප්‍රමාණයකට ගන්න පුළුවන් කියලා. ඒක නිසා මේ භාවනා කරන්න යෑම නිසාම සතිය පිටවන්න යෑම නිසාම ප්‍රශ්න හතරක් මුතුිනොයි කියලා ඔය ගොජොෆ්ගේ පොතේ කියලා තියෙනවා. ආයත කියලා තියෙන යාගේ ගෝලයා කියන වෙලාවේදී ඒ භාවනා ගැන කතා කරලා නෙමෙයි තියෙන්නේ. ඉන්දිය සංවදයක්, දමනයක්, සීලයක් ආපු ගමන් ඒක නට අසහනයක්පත් වෙනවා. ඒක හරියට කුළු මිහරකේ ගෙනල්ලා රාමකක කණුවක වැදගත්තා. නිකානි දැලේ කකහිට කුරුල්ලෙක් ගෙනල්ලා උඩුව දැම්මා වගේ ඒක පාරට අසහනයක් එන්න පටන් ගන්නවා. ඉරිටේෂන් එක. ඊට පස්සේ තමන් පිළිබඳ තමන් දෙස් දෙන්න පටන් අර ගන්නවා මං හිතියට මං හිතුවට මට ඕන තරම් මට ඉති සමනය කරන්න බෑ. මට ඕන විදිහට මට පිළිසිතු වෙන්න බෑ, හැඩ ගැහෙන්න බෑ, පිළිවෙල වෙන්න බෑ කියලා තමයි පිළිබඳ චෝදනා. ඊගාම චෝදනා කරනවා මේ ළඟ ඉන්න කට්ටිය මට උදව් කරන්නේ ගෙදර ගෑන්ගේ දෝෂේ. කොහොමද කියන්නේ මේ ගෑන් හවුතු කියන එක තමයි කියන්නේ. නැත්නම් ගෑන් කියන මිනිහා හවුතු. ඉතින් බැඳගන්නේ දෙන්න. ඒකට ලියන අර ෆෝල් ෆයින්ඩින් යනවා පිට. ඊට පස්සේ මේ ලෝකෙ මේකට වැඩිය පිළිවෙලට දුවනවා නම් මට නිවන් දකින්න පුළුවන් කියලා මේ ලෝකේ රවුන්ඩ් එක හතරක් කරගන්නවා. ඉතින් මේ හතරෙන් පේනවා අපි මේ තිස්සලා සත්‍යමත් වෙන්නේ ඉස්සලා මෙව හරහා අපි ගොඩාක් තරහ පිට වෙලා තියෙනවා, ආශාව පිට වෙලා තියෙනවා, මෝහකම් පිට වෙලා තියෙනවා. දැන් ඉන්දිය තමයි ආපුවා මේ ඔක්කොම පෙන්නක් වෙනවා. පෙන්න පෙච්ච ගමන් තමයි තේරෙන වෙන්දට වැඩිය අසහන තියෙන ගතිය. තමයි වෙන්නට වැඩිය ඒ කියන්නේ උද්දච්චය පාරේ. තමයි පිළිබඳ චෝදනා කරන්නේ. චෝදනා වෙනවා, ඇත්තටම චෝදනා වෙනවා. අනුන්ගේ දොස්තර මේ ලෝකෙ කිසිම හැඩයකට දුවන එකක් නෙවෙයි මහා අමතර දෙයක් කියලා මේ හතරස් ලෝකේ රවුම් ලෝකේ හතරස් කරනවා. ඉතින් මේක ඒ ඒ ගර්ජස්ගේ පොතේ පෙන්න තියෙන සතිය පිහිටුවාට මංගල ලකුණු හතරක්. සතිය පිහිටුවාට සුබ ලකුණු හතරක්. හැබැයි මේ පුද්දලට වෙන්නේ මේක Taman ළඟ දෙවිච්ච කරදර දුටි පිච්ච කරදර හතරක් කියලා. ඉතින් මේක සුද්ධ කරලා දෙන්න තමයි කමකන් සුද්ධ කරන කියන්නේ ආයෙත් වැඩේ පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ සිංහල වේදකම් කරනකොට පළවෙනි බේද දීපුවා ලෙඩේ ඇවිසෙනවනේ. ඒකට වේදා ගන්නවනේ වැඩේ හරි කියලා. ඒ ලෙඩයි කන්නේ වේදා මාරු කරන්නේ. එයා ගිහිල්ලා කියනවා අයියෝ බෑ වේදා ගන්න කියලා පස්සේ දිනුනට දෙවිය ලෙඩ වෙනවා කියලා. ඉතින් යාගන්නේ වේදා මාරු කරනවා, වේද මාරු කරනවා, වේද මාරු කරනවා, මාරු කරනවා පළවෙනි බේදෙන් ඇවිස්සෙනවා. ඉතින් මේකෙත් ඉන්ජෙක්ෂන් එක දීපු ගමන් ඒක පළවෙනි ලකුණු හතර. කවදාකවත් ආධුනිකයල තේරෙන්නේ ආධුනිකයල හිතෙන්නම නැති කරදරයක් අත්තයි. ඉතින් දන්න පුරුදු එක නෑ කියන්නේ නෑ නෑ ඔය කොන්තරමේ. ඊමනේ තියෙන මූලික අදහස එච්චරයි. ඒකෙන් යන අලෝකින උඩ පණිවිඩයක් නෑ. පටන් ගන්නකොට ටිකක් අමාරුයි මේක. හැබැයි ඒක දිගට කරගෙන යනකොට ලැජ්ජා කටකට අර මොන තියෙන බැගිලි ගහලා වගේ. ටිකක් ලකනකොට කිරි ගහට එනවනේ. බුලට් එකත් ඒක තියෙනවනේ. නිලි ගෙඩියත් ඒක තියෙනවනේ. කඩේ දාගත්තකම තිත්තයි. දැන් ඕන මොන කෙනෙක් ගහන්න බලන්න අරක්කු සුවඳ කැමැත්තද බොන්නේ කියලා. සුහුත් ගාලා පිඹලා බොන්නේ මොකද ගන්නවත් එපා කියලා. හැම එක ෂොට් එකක් දාපු ගමන් වඳුර පාන්නේ සුරාවත් ඒ රසයත් බොන පඩි ධනන් මිස නොබන අමනයන් කෙසේ දරගන්නේ. ස්තෝත්‍ර කියනවා පටන් ගන්නත් පස්සේ. ඒ හුද්ද බෙලත් තියෙනවා. නිසා පටන් ගන්නකොට කොයි එකේ තියෙන පොඩි පැංගිරි ගතියක්. හැබැයි ඒක සාහිත්‍යයක් කරලා එළියට දාන්න. ඒකට බයයි පෞරුෂත්වයක් නැති කෙනා. ඒකට බයයි යමක් දිගට කරගෙන යන්න බැරි කෙනා. ඒක නට නිවනක් නෑ. යමක් කරගෙන යන්න කියලත් ඉස්ලාම හම්බෙන්නේ පැංගිරි ගතිය තමයි. ඉතින් ඒක තමයි සර්වචන්සේ සාර සංකේ කල්පලක්ෂයක් වෙනු පුරලා පුරලා පුරලා ඉස්රාජය ඇති විදිහට කතා කරලා කිව්වා මේක මෙහෙමයි. ඒක උඹට වෙන දෝෂයක් නෙමෙයි සීලිය අඩුවක් නෙමෙයි. කාගෙන යන්නේ සද්ධාව ඕනේ. ඉතින් ඒ අනුව බලනකොට නම් මේ ලියුම හොඳයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපානයේදී මගේ සුලන් වැල්ල වදින තැන නාසික අග්‍රය විනාඩි 10කින් පමණ හුස්ම ආශ්වාස සහ ප්‍රාශ්වාසය දෙකම එක හා සමානව කෙටි වේ. ඊළඟට ආශ්වාසයේ නළු ලෙස ප්‍රාශ්වාසයේ සුමට ලෙස දැනෙන්නට පටන් ගන්නවා. ඉන්පසු ආශ්වාසයේ සීතලට ප්‍රාශ්වාසයේ උණුසුමට දැනෙන්නට ගන්නවා. දිගට මෙසේ පවතී. ස්වාමීන් වහන්සේ මා සමත යානිකයෙක්ද විදර්ශනා යානිකයෙක්ද කියලා වටහා දෙන්න. මගේ මාර්ගය අනුව ඊළඟ පියවර විස්තර කර දෙන්න. නිර්මල් සර්. අනික වාක්‍ය දෙකක් විතර තියෙනවා මේක ඒ විදිහට ආචාර ප්‍රසාද දෙක තේරුම් ගත්ත පස්සේ දිගට යනවා කියලා. ඒකට ඒ බුදුම ස්වාමීන් වහන්සේලාගේ ආප්තෝපදේශයක් තියෙනවා. පාරේ ඉන්නකම් ගම නැහැ. පාරේ ඉවරෙච්ච තැන ගම. ඒ නිසා ආනපානේ පේනකම් නිවන් මාර්ගයේ, සෝතපට්ටි මාර්ගයේ, සාරම් නිව ආනපානේ නිවිල ඉවරුණාට පස්සේ, දැනිලා ඉවරුණාට පස්සේ ඊට පස්සේ ඵලයටපත් වෙන්න කිට් වෙනවා කියන්නේ. ඒ නිසා පාර පේනවනම් තාම ආනපානේ ස්වභාවික ලක්ෂණ, ගති, ආකාර, සටහන් ඒ තාක්කල් මතක තියාගන්න මට දැන් ධර්ම රක්ෂාව ලැබිලා තියෙනවා. මම සතියේ ඉන්නේ. මට අරමුණක් තියෙනවා. මම යන පෙත තියෙනවා. මේක ඉවර වෙන්න ඕනේ පරමාර්ථ ධර්මවලට යන්න. ඒ නිසා මේකට ගියා කියලා කියන්නේ අපි මාර්ගයටපත් වෙලා තියෙනවා කියන්නේ. නමුත් මේක හිතන තරම් ඉක්මනට ප්‍රතිඵල නැතිකම මේ කණ බින්දමක් ඇහෙනවා. කියන්නේ අනවට මේක හරියද පාරමික සමතද මේක විපස්සනාද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා අර ලැබිලා තියෙන සතිය ආරක්ෂාව ලැබිලා තියෙන අරමුණ කෙරෙහි අව탁සීරුවක් වෙන්නේ. ඒකට හේතුව ඒකාකාරයි. අපිට ඕනම දෙයක් ලැබෙනකන් ඒක තියෙන සිලිලාරිය නෑ ලැබුණාට පස්සේ. ලැබුණාට පස්සේ ඒක නැවත නැවත ලැබෙන්න ලැබෙන්න අපි ටිකක් කල් කකා ඉන්නවා. කකා හිතට එන්නේ එන්නේ එන්නේ එක එක පිටකින් ලැබෙන එක එක සම්බන්ධ වෙන්නේ ලැබෙන රසය අඩු වෙනවා. ඒක ඕනම පද්ධතියක හැටි. ඉතින් ඒක නිසා මේ ලබා ගැනීමට කරන ප්‍රයත්නයේ ලැබුණට පස්සේ මොකද්ද පිළිණු වීමකටපත් වෙනවා. ඒකට අපි ඒකාකාරීකම නිරස කරන බය ආසන්න ගතිය අනාද ගතිය කම්මැලි ගතිය නිරස ගතිය කියලා කියනවා. මේක තමයි මායя අපව ගමනට වලක් කරන්න දාලා තියෙන පළවෙනිම හැම. ඕනෙක් ලැබෙනකන් තමයි ඒකක තියෙන වටනකම. ඒ නිසා ලැබුණාට පස්සේ ඒකේ වටනකමක් නැත්තේ නෑ. මලක පිටුම මල පිටුමෙන් හමාරයි. කලක නැකුම රළ බිඳුමෙන් හමාරයි. ඉරක නැගුම ඉර නැගුමින් හමාරයි කියලා කුමාරතුමනි දැසමත් කියලා කියන ඉර නැගිනකන් අපි මේ බීච් එකට ගිහිල්ලා කල්ැතු ගිහිල්ලා කූරණ ගහගෙන ඉර නැගින හැටි බල බල ඉන්නවා. දවල් වෙනකොට සන්ග්ලාසස් දානවා. ඒ කියලා අපව නැත්ද කියන බදා මේක අවුවතරයි. දඬු කට්ටියත් ඔහොමයි. ඉතින් ඒක ඒක තමයි මේකේ පේන්න තියෙන්නේ. මෙතන සතුට වෙන්න තියෙන්නේ. දැන් මෙයාට මේ නීරසකමේ මූලික ලක්ෂණ වෙන්න පටන් ගන්නවා. කම්මැලිකමේ මූලික ලක්ෂණ එන්න වැඩි. ඒකකොට එයාට ඒක නීරසකම නීරසකම වශයෙන් හඳුනන්නේ සැකයක් වශයෙන් තමයි මායා කරන්නේ. වංචනික වශයෙන් වැඩ කරනවා මම මේ සාහිත්‍යයට දන්නේ විපස්සනාටත් දන්නේ. එක තැන ඉන්නවා වගේ මට ලොකු අභිවෘද්ධිය පිළිබඳ හැඟීමක් තියෙනවා. ඉක්මනට දියුණු වෙන්න ඕනේ නේද මට ආනිස්තර දියුණුවක් වෙන්නේ නැහැ කියලා මේ මේ කම්මැලිකම නීරසකම ගෙටේ නැහැ. අඳුනගෙන නැහැ. අඳුරන තියෙන්නේ සැකයකට වංච කරලා. ඒ නිසා මේ වෙලාවේ හොඳට දැනගන්න ඕනේ කාලස්ථාන වෙනස් කරන්න එපා. දිගටම කරගෙන යන්න. මේ සැකයක මුවාවි ගෙටවදින්න හදන්නේ නීරසකමයි, කම්මැලිකමයි, ඒකාකාරීකමයි, නිදිමතයි, අසරණකමයි, අනාථගතියයි, සැකයයි කියන එක හොඳට තේරුම් ගන්න මේවා මේවා එකින් එකට එකින් එකට විස්මාරු කරන සියල්ලම ද්වේෂයි චෛතසිකයි. සැකයක් අමරිකමනේ ඔක්කොම ද්වේෂයිසිකේ ඕකට තමයි ඥානි කියලා ලෝකෙ කියන්නේ. මේ ලෝකෙ අපිට නම් ඥානයක් ලැබිලා තියෙනවා නම් ලෞකික ඥාන සියල්ලම ලැබිලා තියෙන්නේ මෙන්න මේ මදි පාඩුව නිසා. එනිසා ඒ දැනුම කවදාකවත් මානවයට හොඳ පිළිසෙ හිටින්නේ ඒ දැනුම අර ලුණුවත් පිටිපහට ලුණු පොරක් වතුර බොන්නා වගේ හොර තියෙනවට කහලා කහලා වැඩි කරගන්නවා වගේ ඒ දැනුම කවදා සාංශයක් ගෙනත් දෙන්නේ නැහැ. මේ තමයි හිතේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මම යන කාර්ය වෙනස් කරන්න එපා. මේක ද්වේෂයිසිකේ එක එක හැඩතල මාරු කරනවා. විකාර දෙයක් කරනවා. ඒ මාය අපිට දාන අපේ මේ මොහොත නැති කරන කරන වැඩ මම දිගට මේක කරගෙන යන්න ඕනේ කියලා ගියොත් සමතුලිත ප්‍රශ්න නෑ විපස්සනා ප්‍රශ්න නෑ සතිය තියෙනවා කියලා හිතාගත්තාම මම හිතනවා කෙටි උත්තර ලැබෙනවා. දැන් ස්වාමීන් වහන්සේ යම් කිසි අයකු මෛත්‍රී භාවනාවම දිගටම ප්‍රගුණ කිරීමෙන් යම් දවසක නිවන් අවබෝධ කරගත හැකිද? සංයුත්නිකායේ තියෙන මෙත්තාසගත සූත්‍රය කියලා ඒක කියනකොට පේනවා මේ අපිට තියෙන දුක්ඛ කටළු ගොඩක් නැත්නම් මේ අපි ළඟ තියෙන මේ නුරුස්නා ගතිය අපි ළඟ තියෙන එකිනෙකා අතර සාසම්මතතාවය නැති නිසා අපි බුදුමාකාර ලැබිච්ච සම්පත් විඳ ගන්න බැරුව ගත කරන්නේ. මේ සම්පත් උපයන්න ගොඩාක් වහන්සිලා තියෙනවා. නමුත් විඳගන්න විදියක් නැහැ. අපි අතර මේ තියෙන හුරස්පරස් නිසා. අන්න ඒව නැති කරන්න මෛත්‍රිය උදව් වෙනවා. ඒ නිසා සර්වචාන්සේ මිත්‍යාදාගත සූත්‍රය සඳහන් කරලා තිනවා. සුභ පරමහං භික්ඛවේ මිත්‍යා චේතෝ විමුක්ති වදාමි. ඉදපඤ්ඤස පුද්ගලෝ උත්තරින් අපටිවිජ්ජන්තස කියලා. ජීවන් දකින්නකම් අපිට ලැබෙච්ච මේ බුද්ධෝත්පාද කාලේ අපිට මතක් වෙන්නේවත් නැහැ. නුරුස්නාගත නිසා. අපිට මිනිස්සුෝ කියලා අනිකුත් ඉන්නේ තිරිසාරන මේ මිනිසුන්ට මේක ගැන හොඳ නරකක් නැහැ. නමුත් අපි මනුස්සාත්ම භාවයක් අපිට ලැබිලා තියෙනවා කියලා දවසට බොහොම පොඩ්ඩක් කල්පනා වෙන්නේ නුරුස්නා ගැති නිසා. මේ ක්ෂණ සම්පත්තිය කියන එක මගින් අයින් කරන මොනම බලවේගයකට බෑ කියලා අපිට මතක් වෙන්නේ දැස බොහොම ඩිංගිත්තයි. අපිට කල්යාණ මිත්‍ර ලැබිලා තියෙනවා. අපිට ඕනම් පැවිදි වෙන්න පුළුවන්. අපිට ඕනම් ධර්මීය ආන්න පුළුවන්. මේ දුර්ලභ සම්පත්තිය හැම තියෙද්දී අපි චිත්තක්ෂණ කීයක් අනේ මම මගේ කාලකන්ණික් නැද්ද කියලා කියනවා. ඒ ඔක්කොම මෛත්‍රිය නැතිකම නිසා. එනිසා යම් වෙලාවක කාට හරි ප්‍රමාණාත්මක මෛත්‍රියක් තියෙනවා නම් එයා වාඩි වෙච්ච වෙලාවක පරියන්කට වාඩි වුණා නැත්නම් සක්මනකට වෙලා ගත්තා කියලා. අර තේරෙන පටන් අර ගන්නවා මේ මේ වාඩි වෙලා මම මේ විඳින සැපේවත් මේ බුද්ධ උත්පාද කාලේ ඉඳලා. නැත්නම් මට මේක හපක් වෙන්නේ නැත්නම් මට මේ නිකන් නිකම කියලා නිකන් හිතේ කියලා. ඒ වගේ මේ මිනිස්සෙක් නිසානේ මට මේ අරසසයිත වාඩි වෙන්න කිසිම සතුටකට බලන්න ස්පාසක් තියෙන නිලෙදී එක්ක කාමසින් එක්ක ආහාර. ඒ දෙකෙන් තොර ස්පාසව ලෝකයක් තිබුණේ. ඒ ක්ෂණ සම්පත්තිය කියලා මම වාඩි වුණාටපස්සේ මම දැන් මෙතන කියනකට හිත ගන්න වළක්වන්න පුළුවන් බලන්න කතෝලික මිනිසෙකුට යක්ෂයෙකුට මාරයෙකුට කරුණෙකුට ඕනියමකට මොකක් කොහොමද ඒකෙන් තමයි අපිට බුද්ධියෙන් වෙත්‍රයිට. ඊට පස්සේ කල්යන් මිත්‍රෝ ධර්මයේ පැවිද්ද මේ ඔක්කොම තියෙදි මේ ඉගෙනගෙන මට ආරක ලැබුණා මේක ලැබුණා කියලා ගන්න. ඒ නිසාම මෛත්‍රී කරනවා කියුවහම මහා ලොකු ෆෝමියලස් කටපාඩම් කරන්න ඕනම නැත්තේ නේ. මේ ඉඳගෙන ජොලිය ඉන්නේද? මම ඉඳගෙන ඉන්නවා. ඉතින් මට මට මේ පොළ උඩ මම සන්තෝෂයෙන් ඉඳගෙන ඉන්න සමබරව සහැල්ලු ඉඳගෙන ඉන්න ඒක බුද්ධ පිළිනවන ඒකට මෛත්‍රී කාය කර්ම කියනවා. ඇවිදිනකොට මේ පොළොමයි කාන්තාවට සපත්තු සිරුපු දාන තුන ඇවිදිනකොට මොන තරම් සාන්තියද? මිනිස්සයා හතර ගාතෙන් ගිය තිරසනා දෙපා සතෙක් බවට යන්න අවුරුදු මිලියන 400ක් ගිහිල්ලා තියෙනවා. දැන් ඔබට මතක නැහැ කකුල් දෙකකින් ඇවිදින්න කිව්වට නෑ. තිරචාන වෙන්න හදනවා. අපි ආයෙත් ඔළුව පැත්තට දාලා යන්න හදනවා. අපිට තේරෙන්නේ නැහැ මේ කකුල් දෙකේ ඇවිදින එක කතින හාස්කම්. එළදෙන ඉන්න ඕන කෙනෙක් කිලෝ 50කට වැඩි බරනේ. කලාතුරකින් නම් 50. සිමෙන්ති පිටියක් ගන්නවා මේ ඇති මේ අතට මාරු කරන්න පුළුවන් කියලා මනස කිලෝ 50ක සිමෙන්ති පිටියක්. කොච්චර අමාරුද කියන්නේ. මේ එක කකුලේ ඉඳලා අනික කකුලට යන්න කිලෝ 50 මාරු වෙනෝනේ අපි දන්නේ නැහැ. කොහොමද මේ shift එක වෙන්නේ? මේ හස්ක මොකක්වත් මතක නෑ. මේ සක්මන් කරනකොට උතුමට වම ඔසවන යවන තපන කරන්න බෑ කියලා දිනන ගන්න. එවිසින් එවිසින් බව මතක නෑ. ඒකේ තියෙන ක්ෂණ සම්පත්තිය මතක නෑ. ඒකේ මෛත්‍රිය මතක නෑ. අනේමට මාත්‍රමා ධාතුන් පේන්නේ නෑ. අනේමට ඔසවන යවන තපන කරන්න බෑනේ කියලා මේ සක්මන්ට වෛර කරනවා. ඉතින් වගේ ඒ ටික කරනවා නම් දැන් අපේ මනස උදේ ඉඳලා හැන්ද වෙනකන් චිත්තක්ෂණ කීයක් මේ චන සම්පත්‍ය පැත්තට වැටෙනවද කියලා. කොච්චර රාජකාරී තිබුණත් කොච්චර මේ යුතුයකම් වගේ මොනවා තිබුණත් මේ දරුවන්ට ගහන්න එකක් නැහැ. බුදු ජානසේ සඳහන් කරන රහත් මාර්ගයේ දක්වම ලෝකයේ තියෙන සුභ පැත්ත විතරක් බලපන්. තමන්න හම්බෙලා තියෙන වාසනාව විතරක් බලන්නේ කියලා. ඒකට තමයි ඔය මේ ඉලින උපෝට ඇමරිකාවේ ලිවිය පොලි යන පොත. ඒක කියලා තියෙනවා you must try to find a reason to be glad under any circumstances. එච්චරයි මෛත්‍රිය කියන්නේ නැතුව මේ නැති වෙච්ච දේවල් කරනවා නෙමෙයි. දැනට මේ ලැබිලා ගණන් නොගෙන ඉන්න දේවල් ගැන සතුටු වෙනකොට මේ රබින්ද්‍රනාත් tagore කියලා තිබුණේ කුක්කුබාංජනේ ඉල්ලා ඇඬුවෙමි දෙපා දියස්න මැටි ඔබ දකින්න තුරා. මිනිවැඩි ධනලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොමැටි ඔබ දකින්න තුරා. අපි එදකන් මේ රණ්ඩු මේ කික් සවත්තු දෙකක් නැහැ කියලා. කකුල් දෙක නැති එක මොනවද ඉන්නේ? කකුල් දෙක තිබ්බන් කියලා ඉන්නේ. එහෙව් ලෝකෙක අපි මොනවාද මේ මේ රණ්ඩු සරුවල් කරන්නේ. මිනිච්චි ක්ලිප් එකක් තිබුණා මේ ස්ටේෂන් එක මිනිසෙක් නවල් එකක් කියවනවා. එතනම අන්ධ මිනිසෙක් ඉන්න වටපිට බලබලා ළමයි අර නවලේ කියවකොට එකපාරට අර මිනිසෙක් ඉන්නාය. අඬන අහනවා ඇයි යන්නේ ඔයා කාට තිනා වෙන්නේ ඊට පස්සේ කියනවා මේ යක්ෂ ජාතිය විශ්නේ පොත්වල ලීලා තියෙන්නේ අනේ මටත් කියන්නකෝ තියෙන දේ ඊට පස්සේ එයා කියනවා පොත කිව්වේ කියලා කියනවා මේ මිනිසයා කොරමනුසෙක් මේ මොනද කාල බඩේ මාරු ඉච්ඡාම එයා කිව්වලු මට බඩේ මාරු වෙන්න හේතුව මගේ කකුලේ කොරේ කියලා ඊට පස්සේ ඌ hina වෙනවා ඉතින් ඒ ඉනායට රංගමන ශ්‍රාවන ඉනායික අරගෙන මෙමය මේ පොතේ කියලා තියෙන නිසා කොරයි ස්වභාවය. ඉතින් කෑනොකට රැකලා බණ්ඩාරක් නබල් තමස බුදු බණ්ඩාරක් නබල් බලුවා ඒ අපල කරු මිසයි. ඉතින් ඒ කියවල කියනවා එහෙනම් ඔබ කියවලා මට දෙනවද කියලා. එතකොට අර මිනිස්යාන පොතද කියලා නෑ ඔයාව පොත බලන්නේ ඇස් දෙක. ඔයා වැඩ අරගත්තට පස්සේ මට ඔය ඇස් දෙක දීලා මැරෙන්නේ කියලා කියන්නේ. ඇස් දෙන්න දෙන්නේ. ඉතින් අපි මේ නවකසතෝසෙදී ඉංග්‍රීසි සිංහල මැඩිකම සාහිත්‍ය රසය නැතිවම දැනගත්තද? අන්දමනසේක පොඩ කල්පනා කරලා බලන්න. අපිට හම්බෙලා තියෙන මේ දේවල් අපි කොච්චර පොඩ්ඩද ලැබුණාට පස්සේ අගේ කරන්නේ කියලා. මේකයි මෛත්‍රී නැහැ කියලා කියන්නේ. මෛත්‍රී කියලා කියන්නේ ලැබී දේවල් එක මිත්‍ර වෙලා මෙලෙක් වෙලා ගත කරන එක. ඉතින් අපි මේ වගේ මේ ඡන සම්පත්තිය ලැබිච්ච අතරත් එක බැරි නම් ඉතින් වැඩක් නැහැ කතා කරලා. ඉතින් ඒ නිසා ඒකත් කරලා භාවනාට යොමු කරනවා නම් එන ඇති මොන්න බුදුජානනාංශ කර කරන කවුරු කරයි එනවා. ඒක නිසා මෛත්‍රිය නැත්නම් අදාකත් මේ භාවනා කරන්නම බෑ. ඒකයි බුදුසසුන කිව්වේ. දහට අහනකොටම ජීවේ පටන් ගන්න ප්‍රශ්න අත්‍යක්ලමතාන යෝගිය හෝ කාමසුකල්ලි කාම යෝගී තියෙන කෙනාට භාවනා කරන්න බෑ. ඒ නිසා ඒක නැති කරන්න මෛත්‍රිය නැදෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ දුක්ඛ ලක්ෂණයක් දුක්ඛ උපසනාවක් ගැන විස්තර කර දෙනමින් ඉතා යටහත් වෙලා සිටිනේ. මට ප්‍රශ්නයක්. මට නිතරම මුළු ඇඟේම දේ ගමන් කිරීම දැනේ. විශේෂයෙන් භාවනාවට වාඩි වී සිටින විට high blood pressure හෝ අගවතේ අමාරු නැත. කාර්ඩියොලොජිස්ට් කෙනෙකුටවත් සොයා ගැනීමට නොහැක. මේ නිතර පෙළෙන ගතිය දුක්ඛ ලක්ෂණයක්ද? එසේනම් එය අනුපස්සනා කරන්නේ කෙසේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. ඉතින් කවුරු හරි එක්කෙනෙක් ඔය මොන හරි ජීවත් වෙනකොට දෙන මොන හරි ලකුණක් දෙදක් කියලා අල්ලගන්න. ඒකට හරිම කැමැති දොස්තරලා. එදා වෛද්‍ය සාත්‍රගෙන ඉච්චා. වෙන මොකක්වත් මේකේ නැහැ. ජීවත් වෙන එක එක්කත් නැහැ ලෙඩ නැති. ලෙඩ නම් කරනකො ගමන් ඒකට ස්පෙෂලිස්ට් කෙනෙක් ආපු ගමන් කරාගෙන කරන්න බෑ. ඉතින් ඒක වැරදි කරේ දොස්තර නෙමෙයි මේ මේ මේ සාමාන්‍ය දේවල් ලෙඩ කියලා නම් කරන අමනියෝ තමයි වෛද්‍ය සාත්‍රය ඇති කරලා තියෙන්නේ. <laughs> ඒක වැඩ ගන්න එකේ වෛද්‍ය සාත්‍රය විතරයි වැඩ ගන්න. ඒ නිසා මේක නැති කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා එක්ක මැරෙන්න ඕනේ එක්ක අංශභාගයෙන්. ආපු ගමන් ඔන්න වැඩි. මේ නිසා හදවතේ පැත්තක වැඩ කරනවා දැනෙන්නේ. දැන් ඉතින් ආයෙ උත්සාහ කරනවා ඒක ගන්න. ඉතින් මම බලාගෙන ඉන්නේ නිකන් කතා කරනකොට කවුරු හරි මේ සාමාන්‍ය කාටක් තියෙන එක එයා විශේෂ රෝග ලක්ෂණයක් කරගන්න. ඒ තමයි කාටෝලේ ගන්නවා සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක කීය කියා මේ සාමාන්‍ය දෙයක් කියලා. කොහොමඩක්වත් අතිරේක දෙයක් නෙමෙයි. ඒක කිය කියා අතන මෙතන ගියා ඕනියම් කරනවා, යන්ත්‍රාත්මක වලනවා, පේන අහනවා, සයිකියාට්‍රික් හම්බ වෙනවා, සයිකොලොජි ෆිසිෂියන් හම්බ වෙනවා, අන්තර්ලොජ් ගිල් හම්දුරු හම්බ වෙනවා. ඉතින් බරපතල ප්‍රශ්නේ නෑ ඒගොල්ලන්ට. අර තියෙන මොකක් හරි අල්ලගෙන ඉතින් මේ අත්‍යවශ්‍යයේ වැඩ කරන්නේ නැත්නම් ඉන්න බෑ. සයිකියාට්‍රිස්ට් මොනවා කරන්නේ? ඌට ප්‍රශ්නේදී සයිකියාට්‍රිස්ට් කියන්නේ ඌ අප්සෙට් නම් තමයි උගාන කඩන්න ගන්නේ. සාමාන්‍ය තියෙනවා සයිකියාට්‍රිස්ට් හරි අප්සෙට් දැන් මගේ තියෙනවා අවුරුදු 18 අල්ලගෙන තාමත් තියෙනවා හෝල්ින් හට් කියලා. ඉතින් මාස තුනෙන් තුනට ගිහිල්ලා පෙන්නන්න ඕනේ. ඒ දෙ එක්කෙනෙක් කිව්වා මට අවුරුදු 40ක් වුණාට පස්සේ මේක මයිට්‍රෝයල් ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ. ඒක වැල් එකක් කුඩේ දිගන්නම අනෙක් පැත්තටම යනවා. ඒකලේ ප්‍රොෆෙසර් කතා කරලා කිව්වා ඉතින් දැන්වත් මේ ආම්දුව නිකන් ඔලිම්පික් ගහන්න දුවන කෙනෙක් නෙවෙයි මන්ත්‍රයක් භාවනා කරන ආම්දුවෙන් ඉත ඕකේ කොච්චර කල් ගියා නම් මොකුත් වෙන්නේ නැහැ ඊට පස්සේ මේ ළඟදී කියලා දෙමිනුවට බලපුවා නෑ ඒක වැරදි මැෂින් එකට වැරදිලා තියෙනවා කාඩියෝග්‍රැෆි එකට මේක හෝල් ඉන් හට් තියෙන්නේ ඒකට ඕන ප්ලග් එකක් ගහන්න පුළුවන් කිව්වා ඔපරේෂන් කරන්න නැතුව දැන් 60ක් වෙච්ච එකේ ඉතින් ආයෙ ඕනේ නෑ ඉතින් දැන් ආයෙසරයක් මම ගියොත් එහෙම දැන් තව එකක් කියනවා. හැබැයි ඒකල මොන දිහා බලාගෙන මම අප්සෙට් වෙනවා. ඉතින් මම අප්සෙට් නැත්නම් ඒගොල්ලන්ට අප්සෙට්. දැන් මම අප්සෙට් කියනවා ඊට පස්සේ ඕපන් හાર્ට් සර්ජරි එකක් රෙකමන්ඩ් කරනවා. ඊව නැත්නම් මේ පැත්තෙන් ගිහිල්ලා ප්ලග් එකක් දාන්න කතා කරනවා. ඉතින් මම බලාගෙන ඉන්න මොන දිහා මොනවාක්වත් නැති මොඩේක. ඉතින් කාටවත් බෑ මේකෙන් කරා මේක සාධන කන්න. ඉතින් මේ ළඟදී ඒ ඉන්න අපේ එකනේ යාට unknown causes cirrhosis. ඇසිලා ඉතින් මැරලා දැන් මැරලා මාස 6ක් වෙන්න ඕනේ හරියට. ඒ සයිකියාට්‍රිස් ස්පෙෂලිස්ට් කෙනෙක් ගාඩ් ගියාට පස්සේ කිව්වලු මෙහිමයි මේකට මේ liver එක දාන්න වෙනවා. ඉතින් ඒකට ලක්ෂ 75ක් කැපේ. කියලා මම දැනගන්න කර්මයෙන් ගිහිල්ලා ඉතින් ඒ නිසා ඒක මහත් මේකයි තරහ හිතනලා කරගන්න එපා. කරන්න පුළුවන් ඊට පස්සේ කොහොම මහත් මේමයි. ලක්ෂ 75 දිනක් හරියට කරන්න පුළුවන් කියලා. ඇයෙත් 150ක විතර වගේ තිබුණු. ඊට පස්සේ අවලු මාත්‍යගේ වැක්මේ තිරපු අර මාත්‍ය ලොකු දොස්තර මහත්ය අඳබදෝ මේ මහත්ය මොකද බැනර කියලා. ඒත් නම් නෑ කෝදි සෙරුච්. ඉතින් එයාට කල්ලි නැතිවත් නෙවෙයිනේ. ඒක නිසා මේක මයිලකට පිච්චාවයි කියලා. ඊට පස්සේ අඳගහන කී කනට කතා කරලා අර කියලා තිනවා මෙයාට සීරියස් සිටුේෂන් එකක් තියෙන්නේ. මෙයාට මේකේ බරපතලකම තේරෙන්නේ ඉතින් එයා මට කතා කරලා දෙනවා සාංශ අසවලාට මේක පොඩ්ඩක් බරපතලකම කියලා දෙන්න. එයා මොක මොකද මේ බරපතලකම කියලා තියෙන්නේ මනස ලෑස්ති නම් මේක දරා ගන්න. කාටවත් ඒක අරම කරන්න බෑ. එයා බය වුණොත් ටෙන්ෂන් එකක් ආවනම් මකරයෝගේ කට්ටි මුගක් ඉන්නේ ගෙදර ඉන්න කට්ටිය වැඩි කරන්නේ. කිට්ටු අද තමයි දෙන්නේ නැත්තේ. ඒ කට්ටිය කියනවා දැන් ගෙදර මනස මැරුණොත් මේ ගෙදර ඉන්න කට්ටියට ලැජ්ජයි. ස්පෙෂල්ස් කෙනෙකුට දැන්නේ නැහැ. කන්සල් කරේ නෑනේ. ඒගොල්ලෝ කියන්නේ කොන්සල්ටන්ට් දාපුවම අපේ ඒකම හරි. ඌ ඉතුරු ටික බලා ගන්නවා. ලීඩා ගණීප එනකොට බිල දෙනකොට ගෙකිරිකාට අමාරු. ඒ කියන්නේ සාමාන්‍ය දේවල් සාමාන්‍ය දේවල් කරගන්න බැරි එක තමයි ශිෂ්ට සමාජය කියන්නේ ඔන්න ඕක. කියලා තියෙනවා මේ ඇති කරන බල්ලන්ඩ. ඊවල ඇති කරන බල්ලන්ඩ නැති ලඩක් නැහැ. ඒක මේ වෙටනරි සර්ජන්ස් අතර ඉන්නවා ගොඩක් තියෙනවා. මුත්තකවත් දීලා තියෙනවද කියලා නම් වල් බල්ලෙක් ලෙඩ වෙච්ච කතාවක්. කොහේ හරි කවදා හරි පොතක දීලා තියෙනවද? වල් බල්ලෙක් ලෙඩ වුණා කියලා. කදාවත් නැහැ. තීනසා මේ ශිෂ්ට සමාජය කියන්නේ අපිට මොකකින් හරි අපි ලැබනෝමැලි ටිකක් වෙනවා. ලයි මුළු ජීවිතේ ලැබනෝමැලි ජීවිතේ පිළිලා තියෙන දුකේ අපිට කියන දුක්ඛී ලෝකේ පතිටිතෝ කියන. අපිට මේ සයන්ස් වලින් පෙන්වන නෑ මේක පර්ෆෙක්ට් උඹ විතරක් අප්සෙට් උඹට මේක කරන්න මේක ඕනේ. ඉතින් අපි මේක කෑමට පස්සේ අය අපාය ගෙනියන්න දෙන්නේ නෑ. ඒ නිසා දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ මේ දවන තවන ගතිය. මැෂින් එකක් දුන්නා ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. මැෂින් එකක් දුන්නා සංචලන සත්‍යයක් කියනවා. මැෂින් එකක් තියෙනවා නම් අප්තෙන්ඩෝ කැපෙන්ඩෝ. ඉච්චා මේ මැෂින් එකක් තියෙනවා. ඉතින් ඒකට සමහර වෙලාවට ඔය රුධිර දිය රුධිර පද්ධතිය කියන එක ඔය හාපකින් මනස හොයාගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ වෙන එකක්. අර පිස්සේ හොයාගත්ත දෙයක් ඔයදී. ඒක දාන ඔප්පු ඔප්පු කළා නෑ. ඔය විදිහට ගොල්ලෝ හිතාගෙන හිටියට ඔය රුධිර පද්ධතිය කියන එක කොහොමඩක්වත් ඔප්පු කරන්නේ නැහැ. ඒ වෛද්‍ය විද්‍යාව විතරයි පිළිගන්නේ. යන්නේ මිස්ටික්ස් වල තියෙන ගොඩාක් වාපිච්චෙන් කියනකොට මොකක්ද ඔයාලා රුධිර පද්ධතිය සම්බන්ධ කිලිම තමයි. රොකට් සෙට් කෝපර් මේ වෙන එකයි රිෆ්ලෙක්සොලොජි ගත්තොත් මිස්ටික්ස් ගත්තොත් රුධිර පද්ධති කතා කරන්නේ ඒ නිසා අපිට ප්‍රශ්නේ අඳලා තියෙන සිවිලයිසේෂන් එක හරහා ඊට පස්සේ අපි ඒක හරහා උත්තර හොයන්න හදනවා හරියට සිවිලයිසේෂන් කියන එක අපේ සුබ සිද්ධියට තියෙන එකක් වගේ නෑ බුදු දහමෙන් කියනවා නිවන හරිය තියෙන්නේ බුද්ධිලිකමක් විතරයි දෙකලාව හරිය තියෙන්නේ බුද්ධිලිකමක් විතරයි විවේකයේ හරිය තියෙන්නේ බුද්ධිලිකමක් විතරයි ඉස්ලාමයේ හරියට පුද්ගලික වුණා කියලා. නිවන ගැන කොමන කතාවද? ඔක්කොම මේ සමාජයේ විසින් ඇතිකර ගත්ත සම්මත කරගත්ත යම් යම් උපකරණ එහෙම නැත්නම් තියරිස් ඉති ඕවර අනු කල්පනා කරන්න යනකොට ඔබට සම්පූර්ණ රැඩිකලි අනිත් පැත්ත කල්පනා කරන්න බෑ ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ කියලා දරුවචන්ස සඳහන් කරනවා. ඒ දුන්නු ඊපස්සේ අපේ සයිකොලොජි කී ඉන්ෆීරියර් වෙනවා. එතකොට අපි කවුරු කියන්නේ තාම. නමුත් පොදුවේ තේරුම් ගන්න නොමැරෙන ලෙඩෙකුත් නැහැ. බුරුණෝ කියන නීතිඥයෙකුත් නැහැ. ඉතින් ඒ වෙලේ අපි කාගෙන්ද අහන්නේ? අනික් එක්කනට ලෙඩ. දැන් මගෙන් ඒවත් කියන්නේ මා තාටට heart patient කෙනෙක්. ඉතින් ඒ නිසා මට උත්තර දෙන්න බෑ මොකද මම දොස්තර කෙනෙක් ලෙඩෙක්. ඒ නිසා බලන්න මේ හදවතේ ගැස්ම තියේදී සතිය පිටවන්න පුළුවන් කියලා කිසිම බලපෑමක් නැහැ. ඒක තමයි 100 200ක් කියන්නේ. මේකම සතිය පිටවන්න අරමුණක් කරගන්න එතකොට ලෙඩෙත් උතන උත්තරෙත් උතන වේදත් උතන ලෙඩත් උතන නිවන් දකින්නත් කාරණාවක් අපි යනවා ඊගා ප්‍රශ්නට ගරු ස්වාමීන් වහන්සේ මේ මගේ පළමු භාවනා රිට්‍රීට් එක මම ඊටමත් ආධුනිකයෙක් කිසිදු ගුරුවරයෙකුගෙන් භාවනා ඉගෙනගෙනද නැත ආනාපාන සති භාවනා වඩන්න උත්සාහ කරමි එහෙත් හුස්ම නොවි ඇති බව දනිමි හුස්ම හුස්ම ආපිට හුස්ම ගැන දැනීමක් නැත. නාස්විකාරයේ හෝ උඩු තුලේ කිසිදු තැනක දැනීමක් නැත. හුස්ම ගැනීම ගැන සිතුවිට පපුවේ රිදීමක් සහ මහන්සියක් ඇති වේ. මා නිවැරදිව එයට අනුග්‍රහ අනුගත නොවි ඇති බව දනි. මා කල යුත්තේ කුමක්ද? තේරුවන් සරණයි. මම මේ ගහන මල්ලිකාගේ මේකට උත්තර දෙන්නේ කියලා මොකද මල්ලිකා මේකට සංවිධානය කරන කෙනා මම කියලා තියෙන බේසික් ඉන්ස්ට්‍රක්ෂන් CD එක තියෙනවනේ ඒක සම්බන්ධ මොනවාරි යන්නේ නැති මොකද එහෙම මනේ තියලා ඕගනයිසර් ඒකට නම් පිටර් වෙන්න ඕනේ ඒක මම අහන මල්ලිකාගේ මේ ප්‍රශ්නට උත්තර ඊට පස්සේ මම මල්ලිකාගේ දෙන්නම කපන සුද්ධ කරනවා මම ඔක්කොම ඇවිස්සන්නේ නෑ නෑ ඒක නෙමෙයි මම ඒක දිහා බලන්න එක. අධ්‍යයනය. නැති හුස්ම දිහා. එතන නැති හුස්මකුත් නෙමෙයි කතා කරන්නේ. හුස්මේ වයන් දෙහිලා කිසිම හෘදවස්තුවේ වගේ මේ කම්පනයක් නැත්නම් වේදනාවක් අපු වේදනාවක් වගේ දැනෙනවා කියලා. ඒක වරදොල තේරුම් ගන්නගත්ත කතාවක් වගේ තමයි අන්තිම වාක්‍යෙට කියනවා. එතන මොකක්ද කියන්නේ? මොකක්ද දෙන ජෙනරල් ගයිඩ්ලයින් එක? මොකක්ද යද? පපිරිදුම හරි. පපිරිදුම ආවට පස්සේ ඒක බන්නේ කාරේ මොකද ඇති වෙලා නම් ඒක ඇති වෙලා තියෙන්නේ මේ કૃත්‍රිම දෙවීමක් නිසා. නැතිවස්මත් හෙවීම නිසා ආවට පස්සේ නම් ඇත්තට ඒක තමයි කරන්න තියෙන්නේ. ඒකට පිළිවසර ගිහිල්ලා ආදුනිකේ කවදා කුරුවෙක් ළඟට ගිහිල්ලා කෙනෙකුට මේක මෙතෙන් ගියාට පස්සේ නම් ත්‍රිමාවත් ඒක හරණේක තියෙන. රියලිස්ටික් නේ පේන එකක් නේ. කියන එක බැලුවට කමන්නේ. එහෙම නාවොත් මොකද කරන්නේ? අපි දුම් කියන කාවේ ඉල්ලි හොයන්න ගිහින්. මේ ආවෙ නැත්තම් පද්ධතිය බලන්නේ. අර පරිමිති විචිනාවි. ආනපන්නේ හොයන්න ගියම නිසානේ පොත්කක්ම කියලා තියෙන්නේ. ඒකට ආධුනිකයන්ට පිටිපස්සේ කෙනෙක් උත්තර දෙන්න ලෑස්ති වෙන්නේ. මොකද මෙතන ඔය ඔක්කොම මේ ඒතරම් කමට මල්ලිගය කමට සුද්ධකටද මොනවාක්වත් කරන්න ගිහිල්ලා ටෙක්නිකල් දාගෙන ෆෝමියුලාස් දාපු ගමන් අපි මාළුව කොට දන්නවද මේ වාඩිලා වාඩිලා ඉන්න බව බලන්නකො මේ මොකද සමමිතිකව සමබරව සෑහළු වාඩිලා ඉන්නවා ඒක තේරුණා නම් මට එකක් කියද ඒක තියුගම් බලනවා ආගම් බලන්න වැඩි හොඳයි ඒක ඊට වැඩි නිවනට කිට්ටුයි මේ මම දැන් ඉන්නේ ඉරියව්ව දකින්න පුළුවන් නම් ඒක නිවනම කියලා මම කියනවා සමහරවිට. එච්චරයි නිවන කියන්නේ. ඔකට හිතේ ඉන්න අකමැති මේ මෙහෙම වාක්‍යයක් දාගන්න මුළු සංසාරේ පුරාවටම අපි කරලා තියෙන මේ මම දැන් මෙතන කියන එකට වෛර කරන එකයි. ඒකට තමයි සියලු දුක් අපිට ලැබෙලා තියෙන්නේ. ওই සියලු දුක් වලට උත්තරේ ඉන්න ඕන මේක ඔබ මම දැන් මෙතෙන් ආවන ඕක තමයි නිවන කියන්නේ. ඔය තරම් වෙනසයි උතර තියෙන්නේ. නමුත් අපිට ප්‍රිය නෑනේ. මම දැන් මෙතන කියන ලාභ ලැබෙන්නේ සත්කාර නෑ සම්මාන නෑ දිලෝක නෑ ඒ නිසා මොනවද මේක බලන්නේ කියන එක ප්‍රශ්න තියෙන්නේ කීයදගේ මින් පිට මොනවා හෙව්වත් ඔබට ආතතියක් එනවා කම්පැනික් එනවා අසහනයක් එනවා ඒ සංස්කෘතික දුක කියන්නේ ඕක නෝ කයින් කරන්න ඕන නම් ඉරියව්වේ ඉන්න ඉරියව්වේ ඉන්න හිත බඳන්න තමයි ඉරියව්ව ඇතුලේ මොකක් හරි දෙන්නේ අසල් වසාචෝ පිම්බි නැතිලිමෝ මම දන්නෝ මොනවද දෙන්නේ අර මේක තියෙන මේක දිහා බලන්න බැරි නම් මේක ඒකාකාරී සමහර මේ වගේ කෙනෙකුට අර ආනපනෙට වැඩි ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන එක නැත්නම් සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ නිසීදති පල්ලංක පළඟ බඳ වාඩි වෙලා ආනපන කියන්නේ ඉස්සල්ලානේ කියලා තියෙන්නේ. එතනදී පල්ලංක පුළුවන් නම් දිවට හොඳටම කිට්ටු. මේ මේ ප්‍රශ්න ලියපෙන්න කැමතිද අර ප්‍රශ්නෙට උත්තර දෙන්න ඒක උත්සාහ කළා කියනොත් නැද්ද කියලා. කැමැති දේ ලියපෙන්න මේ ලබාවට කට උත්තරයක් දෙන්න. මම අවස්ථිර තුනක් යනකොට මම බලාපොරොත්තු වෙන්නේ මේ රස ප්‍රශ්න කාර්යවල සබකෝනේ උත්තර දෙයි කියලා මොකද ඒක හුඟ දෙනුගේ ප්‍රශ්න විසඳනවා. විශේෂයෙන්ම ප්‍රශ්න විසඳෙන්නේ දැන්ට ලොකු භාවනාකාරය කියලා හිතාගෙන 30 අංගේ 50 අංගේ මැට්ටා. ඒගොල්ලෝ තමයි බේරන්න බැරි කට්ටිය. ඒගොල්ලෝ මේ ආනාපාන නැති පේන කට් පේන්නේ නැති කට්ටිය පේන්නේ අයියෝ තීසන් වගේ අපි කරනවා ඕ අපි නෝඩ කරනවා ආනාපාන වෙනද මේගොල්ලෝ මේ සිල් විදාගෙන නටාගෙන ඉන්නේ ආනාපාන වුණේ නෑ තියනවා හොඳයි නම් මොනවක්වත් නැහැ ඉන්න තැන ඉරියව දකින්න හොඳට ඕම ඇති ඒක නිසා හරසුත්තර දෙන එක නම් භාවනා කරපු නැති කෙනෙක් නම් අර ජෙන්වින්ලි ආන්සර් කරන්න පුළුවන් තාම මේ අනාවක ගතිය නිසා ඒක හරිය වටිනවා. ඒ කට උත්තරي හරි වටිනවා. ඒක මම මේ හරස් ප්‍රශ්න අහන්නේ. නමුත් අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරන විට බුදුරැස් විහිද යන අසේ ඇසට ආලෝකමක් ආලෝකයක් පෙනේ. පෙනි පෙනි නැති වී යයි. එවිට එම මෙනෙහි කළ යුතුද නැත්දයි කරුණාකර පහදා දෙන්න. ඒක ඉතින් පළවෙනි වාක්‍යයේ define වෙන්නේ මොකද්ද භාවනා කරන විට කියලා කියන්නේ. සක්ම භාවනා කරනකොට පරියන්ක භාවනා කරනකොට ජීඳා වැඩිල සතිය පිළිනකොටද කියලා ඒක විශාල ශේෂ්ත්‍රයක් විශේෂ ඉවර ඉවර කරන්න බැරි ශේෂ්ත්‍රයක් ඒක වාක්‍යට අඩු කරාට පස්සේ හිතා ගන්න මාළුයි මට මේ මේ කොතනද වෙන්නේ කියලා ඒ ලිවිකන කැමැතිද මොකද්ද මේ භාවනා කරන විදිහ කියන එක පොඩ්ඩක් මේ අභාවට ඒත්තු ගන්න විදිහට අද්දුටුව ප්‍රත්‍යක්ෂයේ කට උතර දෙන්න ආරම්භ ඔව් එතකොට ප්‍රශ්න තියෙන්නේ ආනාපාන සති භාවනා කරනකොට අපිට ආලෝකයක් පේනවා නම් අපිට බලන්න ඕනේ ආනාපානේ ආලෝකෙ පේන්නේ ඉස්සෙල්ලා ආනාපානේ කොහොමද ආලෝකෙ තියෙනකොට ආනාපානේ කොහොමද සද්දයක් වෙනවා කියන්නේ එතකොට බලන්න සද්ද හැදි ඉස්සෙල්ලා මට මෙහෙම දැන් සද්ද ආවර්තේ කොහොමද ඉතිවිල්ලක් ආවයි කියන්නේ අහිතිවිල්ල එන්නේ ඉස්සෙල්ලා මට මෙන්න මේ විදිහට ආනාපානේ කරනවා ඉතිවිල්ල තියෙද්දි බලන්න පුළුවන් නම් දැන් කොහොමද ආනාපාන වේදනාවක් ගන්න එන්නකො වේදනාව එන්නේ ඉස්සෙල්ලා කොහොමද වේදනාවට පස්සේ කියලා. ඒකේ පොඩි ඉඟියක් දෙන්නේ මේ බුදුරැස්වෝ ආලෝක පෙනෙද්දී තමයි ආනාපානෙ බලන්න පුළුවන්ද? ඒකට එක පේන්නේ ඉස්සලා ආනාපානයයි දැන් මේ මේ මේ ආලෝක අස්සචින ආනාපානෙ වෙනස පෙන්වන්න පුළුවන්. ඒකට බරපතල මේ අභියෝගයක් එක්ක. මේක කියලා තියෙන්නේ ආනාපාන නතර කරලා ආලෝක බලන්නද කියලා අහනවා. ඕක තමයි මාර්ගය කියන්නේ. මාර්ගයට අවශ්‍ය කරලා තියෙන්නේ අපි භාවනා කරන්න. අපි තියෙන අරමුණත් එක්ක සම්බන්ධය කරන්න. ඉතින් ආලෝක පෙන්වන සංදර්ශන වේදනා හිතවිලි. ඉතින් අපි එන එකක් හැමත් එක්කම යනවා මිසක් හැම ඒ ගමනකෙම ආනාපානට අනදර කරනවා. කිනහිලි තියෙනවා. සතියට බාධා කරනවා. අවශ්‍ය වෙලා තියෙන්නේ කොයි එක තිබුණා සතියට වටන්න පුළුවන්. ඒ කොයි එක තිබුණා ආනාපාන මොකද වෙන්නේ කියලා ආනාපානේ පදනම් කරගෙන මේක විස්තර කරන්න පුළුවන් නම් වැඩි කල් භාවනා කරන්න ඕනේ නැහැ. කමඨං සුද්ධ කරන්න ඕනෙත් නැහැ. දැන් මේක කියලා දුන්නට මොකද ඊගාදාසේ සද්දයක් ආවම අපේ මාර්යා කියන්නේ ඒ තරම් අරිම ප්‍රෝඩකාරයක්. සද්දයක් ආවම මොකද කරන්නේ? ඒකම අහනවා ඉතින්. ඉතිලක් ආවම මොකද කරන්නේ? ඒ ප්‍රශ්නම ආයත්ත. වේදනාවක් ආවම මොකද කරන්නේ කියලා ප්‍රශ්න අහනවා. මම මේ නිදර්ශන හතරක් කියන්නේ. කොයි එකක් තමයි සතිය පවත්වපු මූලයක් එක තියෙන සම්බන්ධතාවය මේක ඉන්නේ ඉස්සෙල්ලා කොහොමද ආවට පස්සේ කොහොමද කියලා බලන්න පුළුවන්. සංසන්දනයේ කෝකෙට තීර්මාන බලවේග විනාශ කරා. අපි කරන්නේ අර මේ ආනපන වැටට දාලා අර අලුතෙන් අපු නෑයට ගන්න. අලුතෙන් අපු ආලෝකයේ ලොකු කර ගන්නවා. එච්චර තමයි මාර්ගයට කරන්නේ. ඒක නිසා මේ පේරදී බුදුරස් වෙන්න පුළුවන්. ඒ නැත්නම් මේ සාමාන්‍ය ආලෝකෙ වෙන්න. මේ පාරවත්ේ මේ ඔදාන්ටින් කිය විලාවේදී එක්කෙනෙක් කියනවා මේම මේ භාවනා කරනකොට උදේටම ආලෝක පින් පින් තිබුණලු. මගේ නෙවෙයි ඒක නෑ අහලා තියෙන්නේ. ඉතින් කිව්වලු මේ දැන් ආලෝක පේන්නේ නැහැ මොකද කරන්නේ. ඉතින් අරයා කෝ ලයිට් පිල ගල නැහැ. අපිට ආලෝක පේන්නේ නේනවා. මේ පේනවා අනමාන කියලා නෙමෙයි. ඉතින් අපි මං ඉදර පස්සට උත්තර ලැබුණා කියලා අපි යනවා ඉතින්. පින්වත් ස්වාමීන් වහන්සේ පින් කිරීමෙන් කැමැති සිත් ඇති මම භාවනාවට ඊටාම ආධුනිකයෙකි. යම් අවස්ථාවකදී සිල් සමාදන් වීමේදී භාවනා කිරීමට උත්සාහගෙන ඇතත් සිත එක්තෙන් කර ගැනීම ඊටාම අපහසුය. භාවනා කිරීමට පටන්ගත් විගස සිතට එන සිතිවිලි විවිධාකාරය. කිසිම තේරුමක් රහිතය. අදාළයක් අදාළත්වයක් නොමැත. මා භාවනාවට හොඳ ආරම්භයක් ලබා ගන්නේ කෙසේද? ඇත්තට හොඳ ආරම්භයක් ලැබලා තියෙනවා ප්‍රතිඵලයක්ත් ලැබිලා තියෙනවා. ඒ මොකද රීසර් කෙනෙක් මතක් කළා ඉස්ලාම් වල මට හරියට වෙහෙසයි ආරම්භය හොඳ නැහැ ඉතිවිලි වැඩි වෙනවා එනමුත් පහු වෙනකොට පහු වෙනකොට මේක තමයි මට මේක පාලනය කරගන්න බැරි අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ තේරුම් ගත්තට පස්සේ මේක ඉච්චර දෙයක් නැහැ වෙන්නේ තේදී අනාත්ම ලක්ෂණය තමයි නමුත් ඒක බාර ගන්න ලෑස්ති හිතනවා මේ ආන භාවනාවට ගිය ගමන් සියල්ලම මගේ පාලනයට නතු වෙන්න ඕනේ ආන්න මට්ටු කරන්න ඕනේ සාමාන්‍ය ආගමකට කරන්න පුළුවන් ගැතිය කයේ ටිකක් තියෙන්න පුළුවන් අපි ඒකට නිකන් සාමාන්‍ය සීලය කියලා කියනවා. ඊටදී අමරගේ වචන අ පාලනය කරන්නේ ඒ සම්පූර්ණ විශේෂ නීති දාන්න පුළුවන් තරම් බලන්න මේ භාවනා කරනලා කතා නොකරන්නේ. මම ඒත් දකින්නවා මම දැන් මේ තාලාවට එනකොට දෙන්නේ කතා. ඔබේ මේට නම්බුකාර විදිහට කතා කරනවා. නම් ප්‍රශ්නේ තියෙන්නේ අර කය විතර වගේ ලේසි නෑ. ඊට හුඟා කමාරු හිත. හිත කතා කරනවා කියලා කියන්නේ ඇතුළත දෙඩවිලි එහෙම දුවන පයින්ද. ඉතින් මේ කාගෙත් හැටි. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න තියෙන්නේ. දැන් මේ හිතට මේ මොන නීතියක්වත් බලන්න බෑ. එයා අපිට පාන්නේ කරන්න බෑ, ආණ්ඩුකට කරන්නත් බෑ. මෙතෙක් කල් එයා එහෙමම තමයි හිටිය අපිට ප්‍රශ්නයක් වුණේ නෑ. දැන් මෙයා ප්‍රශ්නේ මොකද්ද? මේක දැක්ක හින්දා. දැන් ඔය මේ භාවනා කරන්න ඉස්සලා හිත කී කරවිලා හිටියා නෙමෙයි. දැන් අර කාට හරි මේ දුස්තර කෙනෙක් ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා කිව්වොත් සාගොඩුවේ මොලේ පිළිකාවක් තියෙන තව මාස දෙකක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙයා ඉසాత බඳගෙන ඇඬුවට දුස්තර කිව්වත් නැත්නම් ඔළුවේ තියෙනවා පිළිකාව. ඉතින් දුස්තර කිව්වයි කියලා නඩ දෙන්නේ. ඒ දුස්තරත් එක්ක තරහ වෙනවා. එහෙනම් වැරදි report එකක් බලලා තියලා කියනවා. ඒ වෙලාවේ තමයි මෙයා ඔළුවට ගන්න. මෙයා ඔළුවට ගන්න උන්නේ ඉබුණා වඩක් ඇත්තට. ඒ බව දැනගන්න එකද හොඳ නැද්ද කියන එකයි බුදුරජාණන්සේ ප්‍රශ්නය. ඔලියෝ පිළිකාවක් යන පිළිකාවක් බව නොදැනීම එක හොඳද? එහෙනම් ඔලියෝ පිළිකාවක් යන මෙන්න මේ විදිහේ ෆාස් ගෝවින් මැලික් එකක් තියෙනවා කියලා දන්නේ කොහොමද කියලා. ඉතින් ඒ දෙකේ සරෝජන්සේ සඳහන් කරන නොදැනීම තමයි ලොකුම පාඩේ. ඒ නිසා අපි හිත කොහොමදක්වත් කියන දේ අහන්නේ කියන දේ අහන බව දන්නේ මොකද අපි මොනවා හරි විනෝදාන්තික ගත කරන්නේ. හිත ගැන නෙවෙයි, කාය වචන දෙක. ඉතින් අපි ශීලයක කය වචන දෙක හිල කරලා මේ හිතට දාගුවම අර කූඩුවට දාපු කුරුල්ලෙක් වගේ. ගඟට ගිහින් බැඳගත්ත මීහරගේ කුරුමිහරගේ වගේ දඟලනවා. ඉතින් දඟලන්නේ නැති කතියක් ඉන්නේ. නමුත් දඟලලා දඟලලා දඟලලා මෙයා ලගිනවා මෙතන. ලගිනවා කියලක බාහිර ගන්නවා. ඉතින් මේක තමයි භාවනා පළවෙනි ප්‍රතිඵලය. මේ කය වචන දෙකේ නිවේදන් ප්‍රශ්න එන්නේ අපට හිතේ. එතකොට පේන තියෙන දේ තමයි ඒක වෙනස් වෙනවා කියන එකේ සීමාන්තික වෙනස් වෙනවා අනිත්‍ය. ඒ වෙනස් වීම දුකක්. මොකද මට ඕන විදිහට හිටින්න නමුත් මේක මට ආවනී කරගන්න බෑ. මේක මගේ නෙවෙයි. මට අන්න මට්ටු කරන්න මේක මෙච්චර ඉක්මනට බාහනා ප්‍රතිඵල ලැබෙයි කියලා හිතපු නැති නිසා තමයි ප්‍රශ්නේ. බාහනා ප්‍රතිඵල ගන්න වෙලා යන්නේ ඉඳගත්ත ගමන්ම ප්‍රතිඵල තියෙනවා. මම බාර ගන්න ලෑස්ති නැහැ. ඒ නිසා මේ මගින තත්ත්වයට මෙවැනි தත්වයක් කරදී එක තප්පරයක් භාවනා කරන එකකට වැඩි තප්පර දෙකක් භාවනා කරන එක නම් කොච්චර තලතුණා වෙන්න ඕනද කියලා දැනගන්න. කොච්චරක් සංසාර දුක දැකලා තියෙන්න ඕනද කියලා දැනගන්න. කොච්චරක් බුදුබණ අහලා තියෙන්න ඕනද කියලා දැනගන්න. ඊට පස්සේ තප්පර තුනක්, හතරක්, පහක්, හයක් මේ තමන්ගේට චිත්ත වේදක් බොන ගමන් ඒක දිගට පවත්නවා කියුවාම කිව්වා දින්න වටිනවා. ඒ නිසා කියනවා ඒක කුසල් වලින් අධි කුසලයේ කියලා. සියලුම කුසල් වලට වැඩි මේක. මොකද ඒක දිහා බලාගෙන ඉන්න තක්කල් මේ හිතේ මේ නොසංගාල කන්දියා බලාගෙන තක්කල් සතුන් මෙරීමක් සිදු වෙන්නේ කාමීත්‍යචාරයක් වෙන්නේ හොරකමක් වෙන්නේ බොරුවක් කේමක් කිසචන පරිසෝචනයක් නැහැ. සියලු 100ක් සිල්ලකේ. මේක දිහා බලන්නේ නැතුව ඉන්න ඕනම වෙලාවක පැති සතෙක් පැරණි ඉඳී. හොරකමක් වෙන්නේ ඉඳී. කාමිත්‍යචාරය කියලා කියන්නේ මේ මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ලබන්න අනියම් ආකාරයෙන් ලබන්න ඕන තරම් සැලසුම් කරන්න ඉතියි. බොරුව කියන මේ ඉස්සත් පරිසත් වෙන්නේ ඉතියි. ඒ නිසා මේකෙදී සිරසියක් සිල් රැකෙනවා. මොකද හේතුව දැන් හිතත් එක්ක විතරයි ඉන්නේ කාය වචන වල තැන්පත් කරලා. මේකේ තියෙන නැහැදිච්චකම වෙනස් වෙන ගතිය දුක తీරෙනවා. ඒකට අපි ධර්ම සාකච්ඡා කරනවා. ඒකට අපි බණහන්නේ. මේක පුරුදු වුණාට පස්සේ කියනවා පළ පළ පුරුදු තල තුනයි යෝගාවචරය කියලා. ඒ නිසා මේ සුදුසු කණ්ඩික ලැබිච්ච තෑග්ග මේ වටිනා අමුත්ත ගෙට ගන්න මේ තෑග්ග බාර ගන්න මේ ගමන ගිය යම් කිසි කෙනෙක් ඉන්නවා ඒ සියලු දෙනාම ඔක් බාර ගැනීම තමයි කියලා තියෙන්නේ. ඒ නිසා ධෛර්යමත් වෙන්නයි මම මේ කතා කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ පළමුවන ධ්‍යානයේදී ඇතිවන විතක්ක ਵਿਚාර යන කුමක්දයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒක නිසා තමයි මම කොතනදීද මේ කතා කරන්නේ කියලා භාවනා කරලා ලැබුව එකක්ද මොන අරමුණේද මේ කතා කරන්නේ මොන ධ්‍යානයකද කතා කරන්නේ කියලා පසුබිම නැතුව මේ කතා කරන්නේ යමින් අපිට වෙන්නේ මේ මුළු පරිශදේ ඉන්න ඔක්කොම එක මාතෘකාවක් යොමු කරාගෙන. අන්තික ඒක අදාළ නැහැ. අදාළ නොවෙන්නේ ඉතින් ඒ නිසා මේ කතා කරන එක නම් Tamange පසුබිම කියලා දෙනවා නම් මට පුළුවන් පුළුවන් ප්‍රමාණයක සම්බන්ධ වෙන්න. ඒක නැතුව මේ අරමාත්‍රක වශයෙන් වශයෙන් ඉදිරිපත් කරනවා නම් මම හිතනවා ඒක අද මේ පටන් ගන්න දවසේ ඉච්චර හොඳ වැඩක් නෙවෙයි. අපි නම් කරගත්ත ධර්ම මාතෘකාවක් තියෙනවා, කමටහනක් තියෙනවා. මට පෙනෙන විදිහට ඒක නේද අනියම මිසක කිසිදු සම්බන්ධයක් නැහැ. මේ ලියන එක නඩ අදාළ නම් ඒක විතරක් මට කර්මා කරලා සාක්ෂි දෙන්නේ කියනවා. ඒකට පුළුවන් සාක්ෂි. අත්තර අපි ප්‍රශ්න ඉකාරට. එහෙමත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මෛත්‍රී භාවනාව වැඩිම සුදුසුද? ඒ පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනා කරන්නට කියලා දන්නවනම් කරලා තියෙනවනම් ඒක ප්‍රතිඵල කිව්වනම් මට පුළුවන් ඒක ගැළපෙන්නේ නැත්නම් ඒ වෙනුවට වෙන එකක් දාන්න. සක්මන් භාවනාට ගිහිල්ලා මෛත්‍රී භාවනා කරන්න ඕනද කියලා අහන චීන කඩේ ගිහිල්ලා ජපන් කෑම ඉන්නවා වගේ. ඉතින් මං ගියාවට මොකද ඕනි මට සලකන්නේ නැහැ කියලා කියනවා. ඇයි අන්න මේ ජපන් කෑම මේ කියන බෝඩ් එකක් තියෙන මේ චීන කඩේ. ඉතින් ඒ නිසා මේ මුළු ජීවිතේම උච්චාරණය අපි මුළු ජීවිතේම අඩු කරන්නේ කියන කඩේට කියලා ජපන් කෑමේ වෙන එක තමයි. ඒ නිසා හොඳට කියවන පළවෙනි වාක්‍යයේ තියෙන මොකද ධර්මම් භාවනා කරනකම මම මේ ගෑණි පදිනකම අර ගෑණි දිහා බලුවා කමන්න කියලා කිසිම දෙයක් කියන්නේ. ඊතර ගෑණි මොනවා කියන්නේ? ඉතින් මම කියන්නේ නෑ ගෑණි පදකට නැත්නම් මොකද මම කියවන්නේ ආන්නේ මොකද නෑ. මේක තමයි අපිට තියෙන අපිට වෙලා තියෙන්නේ options වැඩි කරලා ඒකට කියනවා මේ ඉන්ෆ්ලුවෙන්ස් ආවගේ එක්ස්ලුවෙන්ස් ආව කියලා ලෙඩක් තියෙනවා. දැන් සුපර් මාකට් එකට ගියාට පස්සේ එකම දේ ප්‍රොඩක්ට්ස් 10ක් 15ක් තියෙනවනේ. කොයි එක ගන්නද? අන්න මොනවක් නැති මනසට එකක්වත් නැති විදිහට තියෙන දෙයක් නැතිකම. දැන් මේකේ තියෙන වැඩිකම. ඒක නිසා ඒක කන්දෝ මේක කන්දෝ කියලා ඉන්නවා. ඒක නිසා සක්මන් භාවනා කියනනම් ඒකට අදාළව කතා කරන්න. ඒක බැරි නම් ඒකට ගැලපෙන්නේ නැත්නම් විතර කපි ඔප්ෂන් එකක් බලන්න. ඒක නිසා මේ කිපෙච්චනයි මම අහන්න කැමති කැමැති නම් සභාවට උත්තර දෙන්න ලක්මන් බාහනා කරලා තියෙනවද කොහොමද කරන්නේ මොකද්ද ප්‍රතිඵලය එතකොට නම් අපිට පුළුවන් මේ විකල්ප කල්පනා කරන්න. නැත්නම් ඒක කරලා බලන්න කියලා මම කියනවා. දැන් ස්වාමීන් වහන්සේ සතිය වැඩිම මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වී නිවන අරමුණු වෙන ආකාරය පිළිබඳව විස්තරයක් දෙනමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. දෙවස. ඒ පොඩි විස්තරයක් තියෙන ත්‍රිපිටකය කියන්නේ ඔකට. ඒක පොත් පරසයක් තියෙනවා ජීවිතය කරගෙන. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක පිළිබඳව මම හිතන එක ලොකු හොඳ ලොකු විතරක් නෑ හොඳම හොඳ ආදර්ශයක්. පරපෑම කියන දොන්නේ පොත් පරසයි අභිධර්ම පිටකයයි ඉනි පිටකයයි නැති වුණා. අනුගාන සූත්‍ර පිටකයේ තියෙන ඔන්න ඔය ටික තමයි. දෙතපැත්තක් පැතුරක් කියලා ගන්න තේක කතාන වාඩි වෙලා. ජීවන්න මුලක ඉඳලා කියවන මොනක්වත් නරකක් නැහැ. මම පුළුවන් නම් බලන්න මේ අපි ගත්ත මාතෘකාවට අදාළ කොටස් ටික අපි මේ දවස් අත පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි විනාඩි 10ක් වැඩිපුර අරගෙන තිනවා. අපි බලාපොරොත්තු මේ තුනට තුනයි 10 වෙලාව වෙන කාට හරි වෙන කියන්න කරන්න දෙයක් ඕ කල්තඩු ප්‍රශ්නකට උත්තර දෙන්නීමක් ඕතියි. දැන් එමනම් අපි මෙතනට විනාඩි 50ක කාලය ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාව සඳහා. එතකොට අපි හතරට මෙතෙන් ඉලස් වෙනවා පරියන්ක භාවනා හතෙන් පැය හතක් පැයක් භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දැනුදීමත් එක්කම අපි පළවෙනි ධර්ම සාකච්ඡා නිමාසතන කරනවා. සම්බන්ධ වෙච්ච සීල දෙනාට කෙරුවන් සරණයි.